යි ගෞරවනීය සංඝරත්නයන් අවතරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අද ආණ්ඩුවේ පොයේ දවසේ ඉතින් වෙන තරම් අපි ඇත්තට වැඩසටහන දාගන්නේ ඉතින් ඉතින් චන්ද්‍රරත්න හඳුර ඇවිල්ලා වුණා කරමුද කියලා මම කිව්වා හා කියලා ඒ නිසා අපි අද පුරුදු පරිදි බ්‍රහස්පති අඟහරුවාදා ක්‍රියා වැඩ පිළිවෙල පැයක වැඩ පිළිවෙලක් දියත් දියත් කරන්න බලාපොරොත්තු වෙන.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 ඒ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සංකල්ප 24ක් ඉදිරිපත් කළා. සේක පුජ්‍යලයක් ඒ 24 ආකාර 24 සංකල්ප සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්නේ කියන එක ගැන අපි ගිය වාරයේදී සාකච්ඡා කරා. අද අපිට මේ කරන්න තියෙන්නේ ඊළඟ කොටස. ඒක 272 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයෙන් තමයි අද පටන් ගන්න තියෙන්නේ. ඊළඟට රහතන් වහන්සේත් තථාගතයන් වහන්සේත් උන්වහන්සේලා දෙනමගේම ලෝක දර්ශනය එකයි. ඒ කියන්නේ අර පටවිය පිළිබඳව අභිඥා වශයෙන්ුත් දැනීමක් තියෙනවා. පරිඥා වශයෙන්ුත් තියෙනවා. පරිඥාතං තස්සාති වදාමි. සම්පූර්ණයෙන්ම පිරිසිඳ දැනගෙන. ඒක නිසා කිසිසේත් ලෝකයාගේ ව්‍යාකරණ රටාවට යට වෙන්නේ නැහැ. ලෝකයාගේ ව්‍යවහාරය පාවිච්චි කරනවා. අර බබාගේ භාෂාව කතා කරන දෙමව්පියන් වගේ. නමුත් ඒකට යටවන්නේ නැහැ. මඤ්ඤණා වශයෙන් ඇතුළත බැඳීමක් ඇති වෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ටි වශයෙන් ඇලී වෙලී පැටලීමක් නැහැ. කෙටියෙන් කියතොත් තණ්හාවෙන් ඇලීමක්, මානයෙන් වෙලීමක්, දිට්ඨියෙන් පැටලීමක් නැහැ. අර සංකල්ප පිළිබඳව. අන්න එතකොට අපිට හිතාගන්න පුළුවනි මේ මූලපරයාය සූත්‍රයේ ඇති වැදගත්කම. මේක මජ්ක්‍ධිම නිකායේ මුලට යෙදුවේ මක්නිසාද කියලත් හිතාගන්න පුළුවනි. බෞද්ධ දර්ශනයේ බුදු වහන්සේගේ පරයාය දේශනාවේ තිබෙන වචන එහෙම තේරුම් ගත යුතු ආකාරය හැඳින්වීමට අර හෝඩිය වගේ මේ මුල්ම සූත්‍රය ඉදිරිපත් කරලා තිබෙනවා. මජ්ක්‍ධිම නිකාය විශේෂයෙන්ම ගැඹුරු සූත්‍ර අඩංගු ග්‍රන්ථයක්. අපි ඒ විදිහට කල්පනා කරනකොට හිතා ගන්න පුළුවනි අභිඥාවත් පරිඥාවත් දෙකම අවශ්‍ය බව. අපි මෙතනදී දැක්වුවා ව්‍යාකරණ රටාවට ව්‍යාකරණ රටාවට සම්බන්ධයක් තිබෙන බව මේ සූත්‍රයේ. මේ ව්‍යාකරණ රටාවත් මඤ්ඤණා විධියත් අතර සම්බන්ධතාව නොතැකීම නිසාද අටුවාචාර්යින් වහන්සේට එක්තරා ගැටලුවක් ඉදිරිපත් වුණා. මේ විවරණය කරගෙන යද්දී. ඒ කියන්නේ හැමතැනම සඳහන් වෙනවා පටවින් මඤ්ඤති, පටවියා මඤ්ඤති ආදී වශයෙන්. එහෙම මඤ්ඤණා විධි කීපයක් සඳහන් වෙනවා. ඒ හැම මඤ්ඤණා විධියක්ම අටුවාව තෝරන්නේ තණ්හා දිට්ටි තණ්හා මාන දිට්ටි වශයෙන් මඤ්ඤණා කරයි කියලා. එහෙම තේරුම් කළාට පස්සේ අර මා අභිනන්දි කියන පාඨය අනවශ්‍ය එකක් හැටියට බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට පෙනී ගියා. ඒක පුනරුක්තියක්. කීදේ නැවත කීමක්. ඒක ඉතින් ප්‍රශ්නයක් හැටියට ඊළඟට ඉදිරිපත් කරනවා අටුවාවෙම පටවින් මඤ්ඤතිති ඒතේනේව ඒතස්මින් අත්තේ සිද්ධේ කස්මා එවං උත්තන්තිතේ උත්තන්තිචේ අවිචාරිත මේතං පෝරාණේහි අයම් පනමේ අත්තනෝමති දේශනා විලාසතෝ වා ආදීනව දස්සන්තෝ වා ඒ කියන්නේ අටුවාචාරින් වහන්සේ මේ විදිහටයි තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්නේ. පඨවි මඤ්ඤති කියන මේ එක කියමනෙන්ම අවශ්‍ය කාරණය ඉටු වෙලා තිබෙද්දී මක්නිසාද මේ නැවතත් පඨවින් අබිනන්දති කියලා කිව්වේ. ඒ කියන්නේ පඨවිනාබිනන්දති. අබිනන්දති. අබිනන්දති. එහෙමයි. පඨවින් අබිනන්දති කියලා කිව්වේ. ඒ කියන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් මඤ්ඤනා කරනවා නම් තණ්හා කියලා කියන්නේ අබිනන්දනය. එතකොට එතන කියවිලත් ඉවරයි. ඇයි මේ අගට ආයිමත් පටවින් අභිනන්දති කියලා යෙදුවේ. ඉතින් ඒක පුනරුක්තියක් හැටියට නැවත කීමක් හැටියට අරගෙන මේක නැවත කීමක් වශයෙන් මේ සූත්‍රයේ දක්වලා තියෙන්නේ මක් නිසාද කියලා ප්‍රශ්නයක් නගනවා. අවිචාරිතං ඒතම් පෝරාණේහි මේ කාරණය මෙතන අපිට විසඳලා දීලා නැහැ පැරණි අදුරන්. අයම් පනමේ අත්තනෝ මති මේ මගේම මතයයි කියලා බුද්ධඝෝෂ සාමින් වහන්සේ තමන්ගේ මතය දක්වනවා. මොකද්ද විසඳුම? දේශනා විලාසතෝවා ආදීනව දස්සන්තෝවා. ආදීනව දස්සනතෝවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් පමණයි ඒක. එහෙම නැතිනම් අර මඤ්ඤණාවල තියෙන ආදීනව තවදුරටත් දැක්වීමට පමණයි. නමුත් අපි දැන් දුන්නු මේ විවරණය අනුව මේ ව්‍යාකරණ රටාවට සම්බන්ධ කරලා දැක්වූ විවරණය අනුව සමහර අපට හිතා පුළුවනි මා අභිනන්දි කියන එක යෙදුවේ මක් නිසාද කියලා. මට හිතෙනවා මේ දෙන්දි කඩාන පනින්ද. ඒ කියන්නේ අපි මේ මගේ වෙන්නේ අපි මුඹන පෙනේ පුම්බන්න හදන පශ්චාත්තුපාදි කරන වෙලාවේදී අපිට ඉගෙනුවා ඇඩල්ට් සයිකොලොජි කියලා විෂයක්. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ මානසික ධර්ම පැයතියක විතර වගේ කාලයක් මම ගත කරලා තියෙනවා. ඉතින් අපිට හිටියේ ડોક્ટર ඩීගන් කියලා හොඳ ඇමරිකන් ප්‍රොෆෙසර් කෙනෙක්. හරි හොඳ මෛත් එක්ක යාළුවෝ. එයා අපිට මේ කාල් මාක්ස් Uh, සෝරන් කියගාඩ් මැක්ස් වෙබර් කියන තුන් දෙනා අරගෙන කියලා දුන්නා. ඉතින් ඒ තුන් දෙනාගෙන් ওই මැක්ස් වෙබර් සහ කියගාඩ් කියන දෙන්නා එක්සිස්ටෙන්ෂලිසම් කියලා දාර්ශනික විද්‍යාව අවසානයේම තිබිච්ච සාන්දෘෂ්ටික වාදය ඉදිරිපත් කරපු දෙන්නේ තුන් දෙනෙක්. දෙන්නේ. ඒ වගේ හය දෙනෙක් මේ දෙන්නත් එකතුව තව හතර දෙනෙක් එකතු කරලා ලියු පොතක් මයි ළඟ තියෙන පස්සේ මං ගින්න ගත්තා. 6 uh, existentialist uh, philosophers කියලා. ඒ හය දෙනාගේ බලපෑම ඥානানন্দ සෝන්සට තදින් සිද්ධ වෙලා තියෙන බව පේනවා uh, concept and reality පොත කියවනකොට. ඥානানন্দ සෝන්සගේ චින්තනයේට ඊආර් සරච්චන්ද්‍ර මහත්තයාගේ early buddhist thoughts of concept කියන එකත් uh, මේ හයත් බලපාලා තිනවා මේ හය බලපාලා තියෙන්නේ ඥාන වීර සෝන්සේ හරහා. ඥාන වීර ස්වාංශගේ ක්ලියරින් ද පාත් කියන පොත කියවුවොත් ඔය හය දෙනා ගැනම තියෙනවා එක්සිස්ටෙන්ෂලිස්ට් තියරිස්ට්ලා. ඒක හරි يعني මම ෆිලොසොෆි කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මේ බුද්ධ ආගමට අමතරව මනුස්ස මනස සලකා බලන ක්‍රම. ඉතින් ඒ එක්සිස්ටෙන්ෂියලිස්ට් තියරිස්ලයි මේ අටුවාචාර්ය වංශේ සමානයි. ඒගොල්ලෝ නිවනක් ගැන කතා කරන්නේ අවබෝධයක් ගැන කතා කරන්නේ මනස ගැන ඉගෙන ගන්නවා ලෝකෙ ගැන ඉගෙන ගන්නවා ඕ දර්ශනය ගැන ඉගෙන ගන්නවා. එයාටින් බලනකොට බටහිර මානසික විද්‍යාඥයා ෆිලොසොෆර් තාම ඉපදිච්ච නැති බිත්තර කට්ට ඇතුලේ ඉන්න කිකිලියක් කිකිලි පැටියෙක් වගේ බුදුන් පහළ වෙච්ච බව දන්නෙත් නැහැ මේ ජීවිතයේ අවසාන ඵලයේ නිවන බව දන්නෙත් නැහැ මේ නාබිනන්දති කියන එකයි බුදුහාමුදුරු මේ පෙන්වන්නේ කියන එක දන්නේම නැහැ එතෙන්ට යනකම් අභිධර්ම කියලාද මන් දන්නේ නැහැ බුදුහාමුදුරුගේ පොත් කොපි කරලා දන්නේ එතෙන් යනකම් ගෙනියනවා ඉතින් මම මේ ඉදිරිපත් කරන්න හදන්නේ ඒකෙදී ඔය සෝරන් කියක් ගාඩ් ඇත්තටම දේවාදාන ඇදහිලා තියෙන කෙනෙක් ඔය සාන්දෘෂ්ටික වාදය ගැන කතා කරාට එයා ලස්සනට විස්තර කරන මනුස්ස ජීවිතයක්. ආධ්‍යාත්මික ජීවිතයක් නෙවෙයි, බෞද්ධ ජීවිතයක් නෙවෙයි, යෝග ජීවිතයක් නෙවෙයි. එයා කියන පුංචිම කාලේ අපි බිලිකටු හැන්දට ධනකොළ ගොට්ටට කොස්කොළ ගොට්ටට එක සෙල්ලම් කරන කාලයක් තියෙනවානේ. අපි ඔක්කොමලා පුංචි කාලේ උඩට ඇඳත් එකයි යට ඇඳත් එකයි සෙල්ලම් කරන කාලයත් ඒක තමයි ජීවිතේ ලස්සනම කාලය කියලා පළවෙනි යුගයේ පෙන්වනවා. ඒක තියෙන්නේ ලිංගිකයන්ගෙන් පහළ වෙනකම්. කෙල්ලක් ලොකු වෙනකම්. කොල්ලෙක් ලොකු වෙනවා කියලා එකක් නැහැනේ. ඒක වෙච්ච ගමන් මේගොල්ලන්ගේ සෙල්ලම් කාලේ අතාරිනවා. ඊටාම කනගාටුවෙන් වැලිබත්ති විලි මේ සෙල්ලම් ගෙවල් හැදිලි ඔක්කොමලා එකට ඉඳිල්ල කරගෙන යන්න බෑ. ඊට පස්සේ මේගොල්ලෝ ලිංගිකව එක එක නදියා බලන්නේ ලිංගික සන්තුෂ්තිය සඳහා. දැන් ගෑනු ළමයි දිහා බලන්නේ අර ඉස්සර බලපු තැන් නෙවෙයි. ඉස්සර වගේ නිකන් සෙල්ලම්පත් වෙනකොට හිටපු කෙනෙක් නෙවෙයි. දැන් ඒ ලිංගිකව බලනකොට ගෑනු ළමයිත් කෝල වෙලා කොල්ල දිහා බලන්න වෙන විදිහට. එතකොට මේ දෙකොල්ල අර සෙල්ලම් යුගය පහු කරනවා ජාතිය බෝ කිරීම සඳහා. එතකොට මේක අනිවාර්යයෙන්ම ලිංගික පරිණතියත් එක්ක මානසිකත්වයේ විශාල වෙනසක් ඇති වෙනවා. ඒක මේ ස්වභාවික ක්‍රියාවලියක්. ඒක උනාට පස්සේ ළමයි හදන කාලේ anything valid. ඕනේ ජඩකමක් කොට්ටුයි. ඒකට ආයේ මේ අම්මලා තාත්තලා කැමති වෙන්න ඕනේ රට්ටු බලන්න ඉන්නවා මොකක්වත් නැහැ. ඉතින් ඒ ඒ prolific ඒ productive age එකේ ඉන්නකොට සන්තුෂ්ටි විතරයි තියෙන්නේ. ඉඳුරම් පිනවීම විතරයි අර ළමා සෙල්ලම් කාලේ තිබුණ බෙලිකටු ඇඳ නැහැ. කොස්කොල කොට නැහැ. වැලිබත් නැහැ. ඇත්තබත් හැබැයි ගියක් හදාගෙන ගිය ඇතුලේ තමයි සෙල්ලම් කැල්ල යන්නේ. එතකොට ශිෂ්ටාචාරය අවශ්‍යයි, කැලේ ඉන්න බෑ, ගල්ලෙනක ඉන්න බෑ. ඒ සීල සපහසුකම් අවශ්‍යයි. ඒ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කළ යුතු ඒ ළමා ග්‍රාම්‍ය දීස් කිසිං හමාර කරන කෘත්‍යය. ඒකට තමයි ඊට පස්සේ සැලසුම් කරන්නේ. කාර්කත්තේ જાතිය, ගේත්තේ જાතිය, රස්සවත්තේ જાතිය, ඇඳුමත්තේ જાතිය. ඉතින් මේකෙන් ගිහිල්ලා ඉතින් මේ දෙන්නා දරුවෝ ඇති කරගත්තාට පස්සේ දැන් දරුවන් ඉදිරි පිට හැඟුම දාරින්න බෑ. ඒතුට මේගොල්ලෝ ආචාර ධර්ම ඇති කරගන්න පටන් ගන්නවා. 50 පෙන්නට පස්සේ හැම කෙනාම කියනවා ඉතින් අපි ඒ කාලේ පෙන්කෙලිය හැබැයි දැන් උඹලා පෙන්කෙලින්න බෑ. දරුවන්ට නීති දානවා. ඒකල හැතරෙන්න ඕනේ මේමයි කියලා ඉන්ද්‍රිය පරිපාකයත් එක්ක නිකන් තල තුන ගතියක් පෙන්නනවා. එතකොට යා සතුට සෙල්ලම තැල්ල සතුට ගන්නවා. හරිම අමාරුවෙන් ගන්නේ. ඊට පස්සේ සතුට අතහැරලා සත්‍ය හොයන්න යනවා. අවුරුදු 50න් පස්සේ දැන් මොකටද ජීවත් වෙන්නේ? තව අවුරුදු 5න් පෙන්ෂන් යනවා. මොකටද යන්නේ? එක්ක දැන් දික්කසාද වෙලා. එතන ළමයි පෙන්කලින පටන් අරගෙන. කිසිසේත්ම කන්ට්‍රෝල් එකක් නැහැ. හැබැයි Taman තමයි ඒ ඒ gedara වනස්පති අත්ත පහක වැඩක් නැහැ. එතකොට යථාර්ථය හොයනවා. යථාර්ථය හොයනකොට සතුට පාවා දීලා මේ සත්‍යයට යනවා ඔක්කොමලා නෙවෙයි සමහර වෙනකොට හිරගෙදර ගිහිල්ලා සමහරු සමාජ රෝග හැදිලා විනාශ වෙලා සමහරු කුඩු ගහලා සමහරව යනවා ඊට පස්සේ තමයි සත්‍යය තේරෙන්නේ සත්‍ය කියනට විනෝදෙත් නෙවෙයි තියෙන්නේ ඉදරම් පිනවීමත් නෙවෙයි තියෙන්නේ දෙකම කැප කරලා ගත්ත ජීවිතය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේක හරිය ලස්සන විග්‍රහයක් දෙනවා බටහිර ලෝකේ මානසික ආශා කරේ. ඥාන පිරිමේ පොසත් දුප්පත් ඉගත් නුගත් ඔක්කොටම ඒ මූල ධර්මයක් වශයෙන් කියක් ගන්න ඉදිරිපත් කළා තියෙනවා අවස්ථා තුනක. ඉතින් ඔක භාවනා නොකරට වෙනවා. ඒක ලියලා තියෙනවා ඉන්දිය පරිපාකයේත් සත් සත්පුරුෂ සත්‍යබුණත් ඒක ලාභෙදී තියෙනවා ඥානෙ මොහු කරනවා. ඒක වෙන්නේ අවුරුදු 50යි. ඉතින් 50 වෙනකොට චරිතය රැකිලා තියෙයිද? ඒ වෙනතන් හොදන්න පුළුවන් ප්‍රමාණය රැකිලා තියෙයි. සමහරුන්ට ජීවිත නසා ගන්න වෙලා. නැත්තම් කොදික්ක සාද වෙන්න වෙලා. නැත්තම් ගෑණි මරන්න වෙලා. නැත්තම් අම්මා තාත්තා මරන්න වෙලා. නැත්තම් දරුවන්ගේ අධික ද්වේෂයට ලක් වෙලා. දැන් 50 ඉඳලා ගත කරන ජීවිතේ පරණ ගොන් කරත්තයක් බර කරත් මේ ගල්වල පාරක යන වගේ දඩ බඩස් ජඩ ජඩස් දඩ බඩස් දඩ බඩස් කග යනවා. පේන කවුරුත් එකයි කියලා. දැන් නාකි ගොම්මාල්ලෙක් වගේ ජීවිතේ දිහා බලන හැටි. ඉතින් ඒක කියෙක් ගාඩ් වගේ කෙනෙක් ජීවිතේ පරිණතම අවස්ථාව වශයෙන් පෙන්වනවා. ඉතින් තමයි ඔය දර්ශනය අවශ්‍ය වෙන්නේ කෙනෙකුට. ආගමක් ගැන කතා කරන්නේ මොකද යාට කතා කරනවා කතා කරන්නේ දෙයයන් ආශය ගැන. දැන් මෙච්චර මේ ලස්සන මේක විග්‍රහ කරලා තියෙන එකේ මේ ජීවිතේ අභිනන්දනය නොකරනවා කියලා බුදුරජාණන්සේ මේ අභීතව කරන ප්‍රකාශය කීයක් ගාට තේරුම් ගන්නවත් බෑ අටුවචාන් වහන්සේ තේරුම් ගන්නත් බෑ. ඒගොල්ලෝ මේ මේක කියලා තියෙද්දී මේ අභිනන්දනය කරනවා කියන එක අමතරින් ලියන්නේ මොකද්ද කියලා. ඉතින් මේක අපේ ජීවිතේ ජීවත් කරනවා, දරුවෝ හදනවා, අපේ අවශ්‍යතාව සම්පූර්ණ කරන අන්තිමට මැටි කාපකු ගොනික් වගේ මැටි පාගෙන ගොනික් වගේ මැරලා යනවා. මැරලා යනලා හැම කෙනාම මුළු සමීකරණයෙන් බිඳුවෙම වැඩි කරා වගේ බිඳුවට බැහැලා මැරලා යන්නේ. දැන් ඔය තියෙන පෙන්කෙලි මොකක්වත් හරියන්නේ නැහැ. ඉතින් මෙහෙව් තන් ඒකාන්ත පරාජිත මනසේ මරණයකට සූදානම් වෙන කෙනා කුමක් කළ යුතුද? ඉතින් ඒක තමයි අපි පහුගිය දවස්වල ඒ බණට ගත්තේ උපනීයති ලෝකේ අද්දුවං. මේ දෙවෙනි කතාව තමයි හරි හොඳ ඒකේ උට පළවෙනි කතාව නරක නෑ. අච්ඡන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනුපුබ්බං ජහන්තං. ඒතම් බයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාජ සුඛාවාන්ති. දෙයියෝ කියනවා දෙය කියන්නේ බුදුහාමුදුරන්ට කාලේ නතර නොවි ගලාගෙන යනවා. දුන්නෙන් වීදිච්ච ඊතලයක් වගේ. රත්ත්‍ය කාලය සහ රාත්‍රිය දිවා රාත්‍රී දෙක වයෝ ගුණ අනුපොබ්බන් ජහන්ති. තංගිනාපු ආයුෂේ ක්‍රමයෙන් ගෙවනවා. හැම මොහොතෙම ගෙවනවා. කාටවත් ඒක නතර කරන්න බෑ. ඒතම් භයං මරණේ පෙක්කම අනු දැන් දන්නව ළඟ ගෙදර එක්කන මැරෙනවා. අසවලාට අසවල් ලෙඩි. බෝවෙන ලෙඩ නැත්නම් බොරළො පිටුනේ. මරණේ දැන් අපි කොච්චර පෙන්කෙලියත් ඉඳුරාගේ මරණේ පේන. මොනවද කරන්න ඕන? එතකොට දෙයියෝ කියනවා පුඤ්ඤානිකයි රාත සුඛාවන්ති පෙරට ඉස්සරහට සැපගෙන දෙන පින් කරව. ඕක තමයි ආගම දෙනල් අබින්. ගංජාව ඔච්චරයි අතෝ මැරෙන්නේ ඉන්නේ. කරුණා කරලා වර්තමානයේ ගිවම් කරලා ඉවර අමතක කරලා අනාගතය ගැන හිතලා පින් කරපියා. හොඳ වෙලාවට මේක බුදුහාමුදුරන් කියන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අච්ඡන්ති කාලාතරයන්ති රත්තියෝ වයෝගුණ අනුපොබ්බං ජහන්තං ජාහති ඒතම් බය මරණේ පෙක්කමානෝ පුඤ්ඤානිකයි රාහත සුඛා වහන්ති විනුවට කියනවා ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කමානෝ මේ ලෝකාමිෂය අතහැරපම් පින් කරනවා කියන්නේ එකතු කිරීමක් ලෝකාමිෂය අතහරනවා කියන්නේ ගෙවන් කිරීමක් ඉතින් ඕක උගන්වයිද ආගමක ඕක කියන තරම් කටුවාචාරින් වහන්සේ කොන්දපණ තියේද ඔය වගේ දේක් තේරුම් ගන්න පුළුවන්ද සෝරන් කියක් ගන්නට ඒගොල්ලෝ කියන්නේ මේ ඔක්කොම ෆිලොසොෆි ඉගෙනගෙන ආගම වෙන කියකට හම්බ කරපියව කියලා. අඩු ගානේ පිං හම්බ කරපියව කියලා. ඒකට තමයි අපි කොම්බන්දින මැටි පාගෙන ගොන්නු වගේ අර ඒකම කිය කියා බුද්ධ ආගම වටේ කැරක් කැරක ඉන්නවා. මේක කෙරුවොත් පිං හම්බ වෙයි කියලා මට හම්බ වෙන පිං ටික බලාපොරොත්තු වෙනවා. මතේ පිං කරන වෙලාවේදී පින සිද්ධ වෙන්නේ අපි යම් ආමිෂයක් අතහැරීමේ. ආමිෂය අතහැරීම පිළිබඳ සතුට වෙනවා මිසක්කා පින් කිරීම කතා නොකර ඉන්නවනම් යෝගාවචරයි කියනවා. ආමිෂේ දීලා හරි පින් කරනවා කියන අදහසෙන් ආවොත් බුදුන් අදහන කෙනෙක් නෙවෙයි දෙයියන් අදහන කෙනෙක් යෝගාවචර මට්ටමින් වැටෙනවා බෞද්ධකේ මට්ටමට. ඉතින් ඒක අපිට පේනවා ජීවිතය දිහා බලනකොට අපි දානයක් දෙනකොට දස දාන වස්තු අතහරිනවා. සීලයක් රකින්නකොට සතුම් මෙරි මොහරකම් කිරීම කාමීත්‍යචාරය අතහරිනවා. බරු කියලා මේ සත්‍යන පරිසවචන. ඉතින් සිල් ලකින කීයෙන් කී දෙනෙක් මම මේ අද දවසේ සතෙක් මැරුවේ නෑ කියලා සතුට වෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ මම මේ සිල්ලත් පණ්ඩ ගිහිල්ලා මට අහවල් අහවල් දේ ලැබුණා කියලා සතුට වෙනවා මිසක් ආ සතෙක් මැරුන්නේ නෑ මගේ අතින්. හොරකමක් උනේ නෑ මගේ අතින් දෙන දෙයක් කාලා ජීවත් වෙන්නේ කාමීත්‍යාචාරයක් උනේ නෑ. බොරු කියලා හි සත්‍යන පරිසවචන ෂුවර් නෑ. සිල් අරගෙනත් පච කියනවා. කතා කරනවා. කවදා හෝ පිංගැනේ සිල් රකින්නයි කියලා කියන්නේ මේ හත අතහැරීමයි කියන එක දන්නවනම් එයා ඒ දවසේ කොච්චරක් විවේකීව කට පරිශ්‍රම් කරයි ඊට පස්සේ සමාධි භාවනාවට ගිහිලා නීවරණ අයින් කරපු වෙලාව ගැන කතා කරන්නේ අපි හැමදාම කමටහන් සුද්ධ කරන්නේ නීවරණ කරදර කරා ගැන විතරයි එහෙනම් අපි දකින්නේම නාස්තික පැත්ත විතරයි ඉතින් ඒ වෙලාවේදී මේ ඔක්කොම සෙල්ලම් අසේක හුස්මක් දැක්කා එක වම දකුණක් දැක්කා. ඒ හුස්ම දකිනලා නිවන ඔක්කොම නැහැ. ඒ අරමුණේ හිටින විලා. ඒක විතරක් ලියන්න ගත්තොත් බින්කරුවා කියන එක නෙමෙයි අදහස. මම අතහැරලා දාපු ලෝකාමිෂේ. මේක නැති නිවන කියන්නේ ලෝකාමිෂේ නෙවෙයි. ඒක ගැඹුරු දෙයක්. අනිත් වගේ අල්ලගන්න දේ පිළිබඳ කතාවට කියනවා අත්ත කුසලයේ කියලා. නෑ. අර්ථ ශාස්ත්‍රය කියලා. තුච්චයි අසුචි කියලා බුදුහාම කියනවා. අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සය හැම වෙලාවෙම එකතු කිරීම ගැන හිතන මනුස්සයා අසුචි. ඒ වෙනුවට ලෝකාමිසම් පජයේ සම්තිපෙක්කමානෝ එතකොට මේ මම මෙච්චර දේවල් අතහැරියා කියලා ඒක අනුමෝදන් වෙන්නේ කියනවා. සතුට වෙන්නේ කියනවා. අද දවසේ පොයි දවසේ අපි ගෙදරින් ඇවිල්ලා මේ වගේ තැනටලා ඉන්නවා. ඒ කොච්චර අතහැරීමක්ද? කොච්චර ප්‍රිය වස්තුද? ඒ අතහැරීම සතුට වෙනවා කියන්නේ ව්‍යංගාර්ථේ කැලේ ජීවිතයට කැමතියි කියන එක. දැන් මෙතෙන්වත් ඇවිල්ලා මෙතන එයා කන්ඩිෂන් නැහැ, පාර් ලයිසන් කරලා නැහැ, ලෙස්සන අනම්මන කියනවනම් ඒ මිනිහා කිසිසේත්ම තැරලා නැහැ. එයාගෙන මෙහෙත් ඇවිල්ලා අර ගෙදර පහසුකම් ඉල්ලනවා. ඊට පස්සේ අපි හිතමු අරණියට ඇවිල්ලා අරණියේ සතුරුණයි කියලා බලන්න ලස්සන මිදුම් පායලා තියෙනවා. ගස්කොලන් බොහොම සුවසේ ඉන්නවා සත්තු සර්පයෝ ඉදිරියට ඉන්නවා කියලා සතුටු වෙලා එයාට පුළුවන් වුණොත් මේ අරණියේ සතුටු වෙන ගතියට හිත කයට විතරක් දාලා සතුට වෙන. මම දැන් ඉඳගෙන ඉන්නේ. මට gedara dora ප්‍රශ්නයක් ඕනෙත් නැහැ. අරණ්‍ය ප්‍රශ්නයක් ඕනෙත් නැහැ. කයට ගත්තයි කියලා බුදු වෙනවා කියන්නේ ඕක තමයි. ලෝකාමිසම් පජහි. කැලේට එන්න gedara තැරියා. කයට එන්න ඇලේ අතහැරියා. කැලේ gedara දෙකම. අර කයටත් ගිහිලා හුස්ම විතරක් ඇල්ලුවා නම් කයත් ඇතහැරියා. එතකොට හුස්මත් ඇතහැරියා නම් ඉතින් මෙච්චර ඉක්මනට ලෝකාමේශය අතාරින්න පුළුවන් නමුත් කිසිම තැනක ඒක මේ අභිනන්දනය කිරීමක් ඒකට සතුටු වීමක් ඒකට ප්‍රසන්න මනසක් ගැන ආගම කතා කරන්නේ නැහැ. ආගමට කතා කෙරුවොත් ආගම නඩත්තු කරන්න බෑ. ඒගොල්ලන්ට ටැක්ස් ගන්න බෑ. ඒගොල්ලන්ට පින්පෙට්ටිය පුරවන්න බෑ. කවුරු හරි මේ අනාගත සුඛයේ පිණිස පින් කිරීම කියන පොචේ ඒක අබින් වගේ જાතියක් කාල් මාක්ස් තුමා කිව්ව ඔක්කොම ආගම් අබින් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියපේක නෙවෙයි අදහන්නේ දෙයියෝ කියපේක. බුදුජානසේ කියපේක නෙවෙයි අදහන්නේ අටුවාචාරින් වංශේ කියපේක. ඒ ඥානන්ද වගේ ශාන්සනාවක් මතුවෙලා කියන ඇයි මේ මූල සබ්බදම මූලපරියාය සූත්‍රයට අටුවාචාන් වංශේ බය? පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති කියලා පටවින් අභිනන්දති කියලා අතරින් කැලේ දැමේ කියලා. මොකද එයාට පටවිය අභිනන්දනය කළ යුත්තක් තමයි. ඉඩම් වවන්න ඕනේ, ඉඩම් වැඩි කරන්න ඕනේ, රට අල්ලන්න ඕනේ, දේශ සීමා ලොක් කරන්න. ඒකනේ අපේ මැරෙන්න හදන ඡන්දේ දීලා. මේ සිංහල කියලා, බුද්ධාගම කියලා, මේ සිංහල දේශය කියලා. එතකොට කුවේණි ඉන්නකොට ඇවිල්ලා කුවේණි ගිරට අපේ අපි අල්ල ගන්නකොට කුවේණි ගිටියුන සිංහල මොකද වෙලා තියෙන්නේ? ආයි කුවේණි ඇවිල්ලා අපිට ගන්න දවසක් එන්න බෑ. ඒක බෑ. මේක සිංහල බුද්ධාගම මොකද නවිනි වගන්තියේ බුද්ධ ආගම රකින්න ආණ්ඩුව බෙහෙලා තියෙනවා. අපි පැත්තකට නම් බුදුහාමර පැත්තකට ඉන්න ආණ්ඩුවෙන් ඕනේ රකින්න. අපි මේ සතිපට්ඨානේ රකින්නවක්වත් කය වචන හික්මව ගන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ බුද්ධාගම රැකලා දීලා අපිටත් නත්තලට දෑග්ගක් දෙනවා වගේ නිවනත් ගෙනත් දෙයි කියලා අටුවචාන් වහන්සලා කාපු කෑමක් තමයි ඥානන්ද සංසි පොඩ්ඩක් පන්නලා පෙන්නන්නේ. මේ අභිනන්දණයෙන් තමයි මේ සේරම ජීවිතේ තියෙන මනාපමනාප දෙකෙන් තමයි මේ සේරම රුචි අරුචි දෙකෙන් තමයි මේ සේරම නාස්රණෝ වැඩෙන්නේ අපිට කැමති අපිට ඕන දේ හොයාගන්න හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව සාධාරණව අසාධාරණව ඉතින් ඒකට හිතේ අර තියෙන අර කඩප්පුලිකම කෑදරකම හෙලි කරන්නවත් කැමති නැහැ. ඒක තියෙනකන් අපි අපායේ ලයිසන් එක අරගන්න. ඒ නිසා මේ මනාපමනාප දෙක යමනාපය ගැන කතා කරන්නේ මේක මනාපය ගැන කතා කරන්නේ මේක පඨවෙන් අභිනන්දති කියනවා මේ පෘථුවිය අභිනන්දනය කියන තැන පෘථග්ජනයක වැඩි. ඉස්සර මිනිසුන්ගේ තිබුණේ නැහැ ඒක. ඉස්සර මිනිසු සිය කන්නේ කන්නේට හරක් බලන මිනිස්සු තනකොළ තියෙන තැනට ගියා. දඩයන් කරන මිනිස්සු දඩයක් හොය දඩය දඩපස් හොයන්න ගියා. කොයිතැන් කරන මිනිස්සු ගංගා නිම්න හොයන්න ගියා. ඒ වගේ ඉඩම් තිබුණේ නැහැ. අයිතිකාසිකම් තිබුණා. දැන් ඒක පර්ච් එකක් කීයේ පාර දිගේ යනකොට දාලා තියෙන ගණන දිහා බලනකොට ඉඩම් අක්කරයක්වත් නැතුව ඉඩම් අංගලක් නැතුව මැරලා යන්න උනොත් අපි නිකන් අයිකුන්ටිකෝ වගේ කොහොම හරි කරලා ඉඩම් කැලක් අල්ලගන්න හදන්නේ. නස්සත්‍රය කරලා බුද්ධාම කරලා පන්තලේ හැමදොත් යාලු කරගෙන අහන්නේ අපිට මේ ඉඩමක් ලබා ගන්න කුරුකමක් කරලා දෙන්න බෑද කියලා. ඉතින් මේ අභිනන්දනය ගියට දුන්නේ නැත්තම් පන්සල කරන්න බෑ. පන්සලේ මොනම ආයතනයක්වත් කරන්න බෑ. මේ ළඟදී එක්කෙනෙක් කියනවලු මේ මහායාවේ ඒ සුසාන භූමියේ මිනිහක් වල්ලන කෑල්ලක් තියෙන විකුණන්න ගන්නවාද කියලා. ගොඩේ අරන් දාලා බෑ නිකන් බෑ ලක්ෂ 4ක් යනකෝ. ඒ විකුණන්නේ ලක්ෂ 10ට. තමන්ගේ මිනිහ වල්ලන කොටස. එයා කිව්වලු නෑ ලක්ෂ 10 වුණේ අපි ගමේ සුසාන භූමියේ වල්ලා ගන්න. ආගමේ ඉන්න කට්ටිය හොඳටම දන්නවා. <clears throat> පල්ලියත් එක තරහ වුණොත් භූමිය දෙන්නේ නැහැ. භූමිය දෙන්නත් මෙච්චර ගණක් ගන්න ඕනේ. දැන්ට වෙන් කළා තියෙනවා. ඔස්ට්‍රේලියා ගියාම මම යනවා ඒ මේක බලන්න සමහරලාට. ඉතින් ගියාම සමහරු දැනට මේ කෑල්ල වෙන් කරලා ඒකේ තන ඒ වවන්න ඕන දේවල් ඩිසයින් කරලා මරණ ගෙදරට 60 දිනකට ආර්දනා කරන සෑන්ඩ්විචස් මෙච්චරයි. <laughs> තේ දෙන්නේ මිනිහ තියන්න ඕනේ පාලර් එකේ ඔක්කොම ගෙවලා ඉතුරු සල්ලි ටික බෙදලා දාන්න. ඒ ස්වර්ගස්ත වෙනවා දේහනාන්තර එකතු වෙයිද? ඒ මිනිස්සුගේ සෑහෙන ලෑස්තියක් තියෙනවා. මරණයට ලෑස්තියලා. අපේ මිනිස්සු ඉන්නකම් මේ ඉඩම් වලට ඉඩම් විතරක් නෙවෙයි කොයි එකටත් මේ තියෙන එකතු කිරීම සහ අඩු කිරීම එකතු කිරීම අඩු කිරීම දෙකම එකයි ප්‍රතිසම්පන්නයි. ඒකේ දෙකම වෙනකොට එකතු කරන පැත්ත බලනකොට කියනවා සමුදේ පැත්ත බලනවා කියලා. ඒ වෙනකොට මොනවාට අල්ලනකොට මොනවාට ඇතෑරනවනේ. අතහන පැත්ත බලන එකට කියනවා Nirodhe කියලා. Nirodhe බැලීමත් අභාග්‍ය සම්පන්න දෙයක්. ඉතින් අටුවාචාර්යන් වහන්සේ මේ පඨවි අභිනන්දනය කිරීම පිළිබඳව කොනහන වචනයක් කෙනෙකුටවත් කැමති නැහැ. ඇයි බුදුහාමරෝ මේ නිකන් ඉන්නවට මේ දේශනා විලාස වශයෙන් මේ පටවින් අභිනන්දේ කියන එකට කොනහන්නේ මොකටේ? පටවි අල්ලගන්නේ කොහොම ජීවත් වෙන්නේ? බුම්මාටු, ගෙවලියෝ. ඉඩමට බැඳිලා ඉන්නේ. ඉතින් ඒකට කොනහනකටත් කැමති නේ අටුවා ජාන්ස් කරන මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද යාෂෝකේට පොළේ යන්න පුළුවන් තියෙදි මේ බොරු කවුකාරෙක් යනවා ඇයි තාත්තා මේ මිනිස්සු උඩින් යන්නේ කියලා අහනවා අටුවා ජාන් වංශේ මේ මගේ ආචාර්ය වංශලා මේක පෙන්නලා දීලත් නෑ මට හිතෙන්නේ බුදුහාමරගේ කට කනකට කියපේක දේශනා විලාසේ නොකිය ඉඳ තිබුණ දෙයක් කියලා මෙයා බුදුහාමරත් උඩින් ගිහිල්ලා තියෙන. මං මේ වැදගත් කෙනෙකුට බැනලා ඉක්මනට ජනප්‍රිය හදන වෙන්න හදන කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. මේක තමයි ඥානන්ද සාංශික කියන්නේ. ඒකට තමයි ඔය පසුගිය දවස්වල මෙහිදී කරපු දේශනාවලදී ඒ ලෝකාමි සම්පජයේ සම්තිපෙක්කමානෝ කියලා බුදුහාමුදුර පරිවර්තනය කරන්නේ පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති කියලා ආගමෙන් අපිට උගන්වන මේ පිං කරපියව කියලා අපිව මරණයේ බය පෙන්නලා අපෙන් පිං කරනවා. ඒ අතරමැද ඒගොල්ලෝ ටැක්ස් කරගන්නවා. මේ පිං කරන්නම් අපි තමයි අයිතිකාරයෝ. පාපතරය මේ කතා කරන්නේ. ආගම විකුණන කන පාපතරය කතා කරන්නේ අපි ළඟට එන්න පිං කරන්නේ. අපි තමයි ආයතනේ පවත්වාගෙන යන්නේ කිසි කෙනෙකුට ඒක කරන්න බෑ. අපි ළඟට එන්න ඕනේ. හරියට ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ. මරණාම අපි ළඟට එන්න ඕනේ. ඕගලන්ට එම්බාම් කරන්න අයිතියක් නැහැ. අපි තමයි මිනිපෙට්ටිය දන්නේ. මෙච්චරයි ගන්න. ඉතින් මේ සංස්ථාව මේ ආගම කියන සංස්ථාව මානවයා මරණ බයෙන් ස්වභාවයෙන් පිළියන මානවයාට පුදුමාකාර සාන්තිදායක කතාවල් දෙනවා. ඒගොල්ලෝ සාන්තිදායක වෙන්නේ බීලා. ඒගොල්ලන්ගේ තියෙන අසහනේ. නැත්නම් ස්ත්‍රී දූෂණය කළා. දැන් ඒගොල්ලෝ තිඩන් අල්ලලා. ඒකල මේ අනික් අයට මේ දෙන කතාවට කීක් ගාඩ්ගේ දර්ශන විද්‍යාව බැලුවත් පැහැදිලි උත්තරයක් නැහැ. අටුවාචාරින් වහන්සේටත් එනකොට බුදුහාමනික පරිණිරණ අවුරුදු 1000ක් විතර ගිහිල්ලා එයත් ඒ අතරමැද පෙකිනි වල කැඩිලා භාවනා කරලත් නැහැ. මේ කීයක් හරි හම්බ කරගන්න නෙවෙයිද බුද්ධ ආගම තියෙන්නේ? අර්ථ අර්ථ කුසලයේ පිණිස අර්ථ ශාස්ත්‍රය පිළිබඳ නෙවෙයිද? ඒකටත් කොනහල කතා කරනවා නම් කොහොමද අටුව කතාවල් ලියන්නේ? අටුව කරලා පුටු හදන්න වෙන්නේ. අටුව ලියන්න හම්බ වෙන්නේ නැහැ. එවැනි යුගයක තමයි ඥානানন্দ සාංශ වගේ කෙනෙක් පහළුනේ මම හුඟක් බැලුවා. හුඟක්ම නෑ ටිකක් බැලුවා. මේ ඥානানন্দ චින්තනයේට මොකද්ද පසුවෙන් උනේ කියලා මම ඇහුවා සාංශගෙන් ඔබ වහන්සේට මේ ඥාන වීර චින්තනේ බලපෑවනේද කියලා. කෙලිම බාරගත්තේ නැහැ. මුත් concept and reality කියන පොත තියෙනවා. clear in the path කියන පොත තියෙනවා. දෙකම කියවලා බලන්න. කොච්චරක් ඒ ඥාන වීර ස්වාමීන් වහන්සේ බටහිරින් ඇවිල්ලා මේක දැකලා මේ කතාවල් පට ඇරලා දිගහැරලා ලිව්වා. හැබැයි ජනියත් එක්ක ජීවත් වුණේ නැහැ. එයා ආමි ඔෆිසර් කෙනෙක්. ඒ ආමතුත් එක්ක ආපු අනෙක් ඥාන මූලිය ආමරු තමයි විසුද්ධි මාර්ගයේ ඉංග්‍රීසියට දැම්මේ. එයා අටුවාචාර්ය වංශයේගේ ප්‍රධාන පොත සිංහල ඉංග්‍රීසියෙන් දැම්ම තාමත් ඒකේ ශ්‍රේෂ්ඨත්වය කාටවත් කියලනිම කරන්න බෑ. බුද්ධඝෝසාචාර්යත් ආචාර්යනාංශත් පුංචි නෑ. අපි අය කට්ටියට කතා කරන්න පදනමක් හදලා දුන්නා. හැබැයි මේ පදනම එනකොට එක්සිස්ටෙන්ෂලිසම් වලට බහැලා බුද්ධාගම. නිකං සන්දෘෂ්ටික වාදයක් පමණයි නඩත්තු වෙන දෙයක් මිසක්ක බුද්ධාගම පවතින ඕන දෙයක් කියන මිසක්ක නවතින්න හදපු කතාව වහලා. ක්ෂේවි පිට කරන කතාව වහලා බුද්ධ ආගම පනරත්තු කරන්න කට්ටිය කැසපට ගහගෙන මේ දස අකුසල් කර කර ගමන් කරනවා. ඒ නිසා ඒ අච්ඡන්ත සූත්‍රය එහෙම නැත්නම් මේ සබ්බදම මූලපරියාය සූත්‍රේ පටවිය පටවින් පටවිතෝ පටවියා පටවින් මේති අභිනන්දති කියන හතර අනවශ්‍ය කතාවක් නෙවෙයි මේ අභිනන්දන කතාව තමයි මේ ලෝකාමිෂය අභිනන්දනය කිරීම හරහා තමයි ආගමක් දියුණු වෙන්නේ. කොහොමද ලස්සනට විවාහ ජීවිතයක් ගත කරන්නේ? කොහොමද ලස්සන ළමයි හදන්නේ? කොහොමද ලස්සනට කියක් හරි හම්බ කරගන්නේ කියලා හැම ආගමෙම උගන්වන පැවැත්ම. දැන් පන්සලේ ඔක තිබුණේ නැහැ. පන්සලේ තිබුණේ නිවන් දකින්න. දැන් පන්සලෙත් තියෙනවා විවාහ වලට උදෙස් දෙනවා. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන. ළමයි හදන හැටි. විවාහ මංගල වලට අවශ්‍ය කටයුතු ටික දෙන්න සැදී පැහැදී ඉන්නවා. ඉස්සර පන්සල තිබුණේ මේ මරුණාට පස්සේ පාංශකුලි දෙන්නේ. අවමංගල්‍ය අධ්‍යක්ෂකවරලා හිටියේ. දැන් ඒක වෙනවා හරි මුස්පේන්තු කියලා. කතෝලික සභාව විවාහ උපදෙස් දෙනවා, සුමිතුරෝ ඉන්නවා, කුඩු ගහපහයට කතා කරනවා. ඒ නිසා අපි පණංගම කියලා කරගෙන යනවා. ඉතින් කොයි එක වුණත් නිකන් පැච්චෝක් එකක් විතරයි තියෙන්නේ. මේ අභිනන්දනය තමයි කාමයේ කියන්නේ. ඒක තමයි රාගය කියන්නේ අභිනන්දනය කිරීම පටවිවාදී 24ක් අල්ලන පුත්‍ත්ජනය කරනවා. ශේක පුද්ගලයා ඒක දකිනවා මම මේ ගිනි වතුර බොන්නේ. වලිගය හපාගෙන ඉන්නේ. අනික් අයවත් අල්ලගෙන මාත් යන්න හදන්නේ අභිනන්දනය. මේක පිළිබඳ හික්මෙන්න පුළුවන්ද? හික්මෙන්න ඕනේද? කියලා හිතන එක නා සාමාන්‍ය ජනයාගේ වෙන් වෙලා සීක වෙනවා. අරියත් වෙනකොට අභිනන්දනයක් නැහැ. නා අභිනන්දති. මා අභිනන්දති කියනවා සීක පුද්ගලයාට අභිනන්දනය නොකරව කියලා ශික්ෂණය වෙන කියලා රහතන් වහන්සේනට අභිනන්දනය කිරීම අතහැරලා. හැබැයි ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. අභිනන්දනය කරන ගමේ පොළොව දිය කර දිය කළ මූද්‍ර දිය කළ අදින්න හදන ඕ මේ වතුර වාෂ්පීකරණය කරන්න හදනව නෙවෙයි. ප්‍රයෝජනේ සඳහා පාවිච්චි කරුවා හරියට තිරසනෙක් වගේ. ඊට පස්සේ සූසනක් වහන පටවිය තේ තොරගෙන ආපෝ දේ තොරගෙන තේජෝ තොරගෙන වායු තොරගෙන ඇවිදිනවා. දැන් මිනිස්සයා කියන සතා එහෙම නෙවෙයි පොළොවට ඇටුවම් බෑලා ಜಾති වශයෙන් දේශීම හදාගෙන රණ්ඩු කරනවා. ඒ නිසා මේ අටුවන් වහන්සේගේ අටුවචාන් වහන්සේගේ මේ තෙපර බෑම. <clears throat> ඒක ඥානන්ද සංසමිකේ ඉස්මතු කර දැක්වීම. යුග පෙරලිය. මේ සේරම එක සැරේ සිද්ධ වුණා ਸਰවචනසිකේ පහළ වීම. එයිසා ඉන්දියාවේ පුදුමාකාර විප්ලවයක් ඇති වුණා මේ ඔක්කොම ආගම් විසින් කිට්ටි කඩා ගන්න ඉඩම් වදා ගන්න බණ දේශනා කරන යුගයක බමුණු යුගයක කුලවාදයක බුදුන්සේ පහළලා කිව්වා මේ පොළවෙන් ගන්න තියෙන වැඩි පටවිය කියලා කියන එකෙන් ගන්න තියෙන වැඩි ඉඩම නෙවෙයි තද ගතිය මෙලෙක් ගතිය තද බව මෙලෙක් බව බර බව හැලු බව එහෙම නැත්නම් අපේ ඇඟෙත් තියෙන තද බව, හැල්ලු බව වගේ හය ලක්ෂණ දකිනවනම් එතකොට පටවිය සීක මට්ටමට ගත්තා වෙනවා. එතකොට එයා දන්නවා මේ බර ඒක ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. බර ගතිය, හැල්ලු ගතිය, ගොරෝසු ගතිය, සියුම් ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. පුංචි වෙන්න පුංචි වෙන්න දුක අඩුයි. එනිසා එනිසා ආනපාන බල බල එනකොට ආනපානෙත් ගෙවි ගෙවි යනකොට අර තද ගතිය, හෙල්ලු ගතිය ඔක්කොම ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ඒකට සතුටක් එනවා. සීක தත්ත්වේ තේරුම් ගත්ත කමටහන් සුද්ධ කරපේක. අනිත් එක නකින බලනකො ආහනපානෙත් කියවෙනවා, සතියත් කියවෙනවා, සමාධියත් කියවෙනවා, නිදිමතත් එනවා, එපා වෙනවා කියලා තලු දස සාදාල් නැගිටලා යනවා. ඒක මේ ඔක්කොමලා කරලා තියෙනවා. ඉතින් මේ ගෙවන් වෙන්නේ පටවි ගතිය කියලා කියන්නේ පොළව නෙවෙයි, තද බව, මෙලෙක් බව, ගුරුසු බව, සියුම් බව. හැල්ලු බව, බර බව කියන එක දන්නවනම් අත්දකපු නැති කෙනෙක් නැහැ. නිකන් හරි ප්ලේන් එකක යනකොට එක පාට ප්ලේන් එක කඩාවැටලා බර ගතිය දැනුනේ නැත්තම් බඩ දාගෙන යනවා. කියයි. අර ප්ලේන් එක උස්සනකොට රන්වේ දිගේ ගිහිල්ලා ආන අදිනකොට මුදලාලි කෙනෙක් හිටියේ ඉඳලා විදාට කකුල් දෙක උස්සගත්තලු. මේ කකුල් දෙකේ බරට ප්ලේන් එක කඩාවැටී කියලා. කකුල් දෙක උස්සගත්තලු මේ මේ පුඩ සපෝට් එකක් දෙන්න මේ ඉස්සෙන ප්ලේන් එකට උඩට යන්න. වැඩනොත් දැන් බිස්නස් ඔක්කොම ඉවරයි. ඉතින් අපේ තිට GM කෙනෙක් උට මුස්ලිම් මිනිසා ප්ලේන් එක යන්න බෑ. චාටර්ඩ් ඇකවුන්ටන්ට් ඕන දෙයක් කරතෑගි ප්ලේන් එක යන්න බෑ. ඒ අර අර උස්සන වෙලාවේදී ඒ බර හැල්ලු වෙන එක හීන් দাঁඩි දානවා, ක්ලාන්ත වෙනවා, වක්කාර වෙනවා. තාම ප්ලේන් එකේ තියෙන වමනේ බෑග් එක කියලා එකක්. ඔය සිරිසිරි මල්ලේම ආවේ මං හිතන්නේ ඉස්සල්ලාම ඔය වවන බෑග් කතාවෙන් ආවේ. මොකද ඉතින්දි පුදුම බයක් ඇති වෙනවා. භාවනා කරනකොටත් ඔය සමාහට පිස්සුවේදී මේ පටවි ධාතුව ගෙවෙනවා. ඉතින් ලෝ මේ පුඤ්ඤානිකයිගත සුඛාවහන්ති කියන එකට කලන්ත හැදෙනවා. බය වෙනවා, චකිත වෙනවා. ලෝකාමි සම්පජේ සම්තිපෙක්කමානෝ කියන එක දන්න යකෝ දැනුත් නිවන් දකින්න පුළුවන්. මේ මේ ගෙවෙන්නේ. ඉතින් අය ඔන්න ඔය දෙක අතර තේරුමක් ජීවිත පරිවර්තනයක් වෙයිද නැද්ද කියන්න බෑ. මොකද මට වැඩි ප්‍රබලව ඕක ප්‍රකාශ කරපු කෙනෙක් තමයි ඥානන්ද ස්වාමීන් වහන්සේ. ඊට වැඩි ටිකක් මෘදු විදියට පපු අත කාල දේශනා කරපු කෙනෙක් තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේ. ගුණ පන්සිංශයේ කතාවල ඕක නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මේ පිම්බීම ඇකිලිම කියන්නේ මේක ගෙවන් කිරීමේ ක්‍රමවේදය ඉතාම සාර්ථක කියලා දුන්නට මේ රාගය අතහැරීම වෙනකොට මේ එපා වීම කම්මැලිකම බයගතිය එනවා කියන පැති ඇල්ලුවේ නැහැ. ඒ නිසාම දෝ මට වැරදි හැඟීමක් ඇති වෙලා තිබුණා. මේ සතිය කියන්නේ බලයෙන් කළ යුත්තක් කියලා. මෙනෙහි කරලා මෙනෙහි කරලා කොහොම හරි කරලා කරන්න ඕන එකක් කියලා. එහෙනම් මට පේන්නේ අවුරුදු 30ක් යනකොට මට තේරෙනවා නෑ සතිය කියන එකෙන් බලෙන් කළ යුත්තක් නෙවෙයි කොහොමටත් තියෙන එකක් මතු කළ දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් බොහෝ විට දැන් මට මං අතින් කියනවා සුම්මයිද කියලා. නිකන් හිටපන්. ඉන්නකොට සතිය එනවා. මේ බුරුමේ ඉන්න කාලේ මම ගහගෙන තිනවා, ගහලා තිනවා. සතිය ගැන අනිවාර්යයෙන්ම මේකල යුත්තක්. එකම චිත්තක්ෂණයක්වත් අතාරින්න එපා. බොක්සින් ගහනවා වගේ. ගහන ගහන ගහන ගහන ගහන පළ. දැන් තේරෙනවා නෑ එහෙමම කරන්න දෙයක් නෑ. අර සතිය ටිකක් ඒක දන්න නිසා දන්නේ. ඉබේ සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙනකොට මේ ලෝකාමිසය අතහැරෙන බව දැනගෙන සතුටු වෙන කට්ටිය නම් මම දැකලා නැත. මේ සතිය පිළිහිටනකොට ලෝකාමිසය අමතක කරලා ඇතුළත ලොකු පිළිච්ච ගතියක් එනවා. මේ මොකුත් නැතිකමින්. ඒක සමහරුන්න පේන්නේ අර ඔන්චිලාය කතරුන්චලා උඩට යන බඩ දන ගතියනේ. කොයි ප්ලේන් එක මෙහෙම නගන වෙලාවේ බඩ දන ගතියක් එන්නේ. නැත්තම් අවපීඩන වායු තත්ත්වයක් කියලා ප්ලේන් එක පාඩ බක් කාලා මේ පහත් වෙනකොට ගෑවෙන්නේ අල්ලා කියනවා දෙයියෝ මුණ බලාපන් කියනවා එහෙම නැත්නම් ඊටිපිසෝ ගාතාව ඊටිපිසෝ ගාතාව කියනවා ඒ කියන්නේ භාවනාවේදීත් ඔච්චරමයි යම් වෙලාවක කුරෝසු ආනාපානේ සියුම් වෙනකොට අල්ලාහු අක්බර් නැත්නම් දෙයියෝ මුණ බලාපන් කියලා කුරුසයන් දිනු එහෙම නැත්නම් ඉතිවිසෝ ගාතාව කියනවා මේ කමටහන්නම් හරියන්නේ නැහැ. <laughs> නිකන් ඔක්කොම කඩාන වැටෙන ගතියක් තියෙන. අපිට වෙන කමටහනක් දෙන්න බැරිද ඔබ වහන්සේ දන්නේ ඔච්චරයි වෙන ගුරුවරයෙක් නැද්ද මේ කිට්ටුවක? වෙන භාවනා මැදයන්ට මේ පුඤ්ඤානිකයි රාත කරගන්න. ලෝකාමි සම්පජහේ නෙවෙයි. ඉතින් මේකෙන් මම කියන්න දෙන්නේ මේ කියන මේ ලෝකාමි සම්පජහේ සම්ටිපෙක්මානු කියන අපි හුඟක් අත්දකපු එකක්. මෝඩකම නිසා අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා මේකට වෛර කරලා තියෙනවා. ඒක කමඨාන් සුද්ධ කරගෙන ලැහැත්තිලා ගියොත් මම කියන්නේ ඔක්කොටම මේ හෙට උදේ වෙනකොට නිවන් දකින්න පුළුවන් කියන එක නෙමෙයි තියෙන්නේ. අපේ ඇතුලේ තියෙනවා බීතිකාවක්. මේ ලෝකාමිසෙන් අයින් වෙනකොට මම කොන් වුණා, තනි වුණා, පාළු වුණා කියන බව. එතකොට තමයි තේරෙන්නේ මම ශ්‍රද්ධාව තියෙන කෙනෙක්ද. බුදුහාමුදුරන්ගේ ඒ ශ්‍රද්ධාව මට මේ ලෝකාමිසෙන් අයින් වෙන්න අයින් වෙන්න වැඩිපුර ලැබෙනවා. අන්න ඒකට ලෑස්තිද නැද්ද කියන එක ඒකට අදාළ ඔය ත්‍රිපිටකයේ කොටස් ටික තමයි මම ඔය මතක් කරේ. ඒක බටහිර ලෝකෙත් කියලා තියෙනවා දාර්ශනිකයෝ. හැබැයි ඒත් නිවන් දකින්න මේ කතා කරලා තියෙන්නේ වෙන මොකද්ද එකට. ඒකට අභිනන්දනය අවශ්‍යයි. මොනවා හරි අපි එකතු කරන අභිනන්දනය කරපු දේවල් අපිට දෙන තරම් දුක් තියලා තියෙන අභිනන්දනය කරපු දේවල් පෙමතෝ ජායති සෝකෝ. ඉතින් අභිනන්දනයෙන් කළ එකතු කරන දේවල් අඩුවෙන් අඩුවෙන්ද අපි සාන්තියක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ භෞතික වාදයක ජීවත් වෙන ලෝකයේ අපි හිතන්නේ සැප තියෙන්නේ සුඛ උපභෝග වස්තුවල කියලා. සුඛ උපභෝගී වස්තුවල කියලා. ඒක අපි යටි හිතෙන් කොහොමඩක්වත් දරුවන්ට සල්ලි අම්බ කරලා තියෙනවා. අපි කීයක් හරි වට කරගෙන සැප පහසුකම් ටිකක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ මොකද බුදුන්ට වැඩි අපිට විශ්වාසයි මේ උපභෝග පරිභෝග වස්තුවල තියෙන සැප. මොකද ඒක හරි පොෂ්. මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න කෙල්ලෙක් දිහා බලන්න නැත්නම් ඒ පෙන ගෙදරක් දිහා බලන්න ඒ පෙන කෑම් වේලක් පිගාන් මේෂයක් මේෂයක්ෙන් බලන්න මුකුත් අඩුපාඩුවක් නැහැ. ඉතින් මේ ටික ඇත්තම් මොනවද ආයේ ඔක්කොම හරිනේ. ගෙදර ගිහිල්ලා රොටියයි ලුණු මිසයි කන්නේ හැබැයි ඇඩ්වර්ටයිස්මන්ට් එක තමයි මතක තියෙන්නේ. ඒක ඇවිල්ලා තෙල් බේරෙන්න බෙදනවා. කණ්ඩ වෙන්නේ රොටිය ලුණු මිසත් එක්ක තමයි. ඉතින් අන්න ඒ වගේ මම පෙරේත ලෝකයක ජීවත් වෙන්නේ නිසා කවදද මේ පුඤ්ඤානිකයි රාත සුඛා වහන්ති වෙනුවට ලෝකාමි සම්පජේ සම්තිපෙක්කමානෝ කියන එක තමයි මට මතක් වෙන්නේ. ඒකම තමයි ධම්මපදයේ පළවෙනි ගාතාවල තියෙන්නේ කොහොමඩක්වත් ඒක මනෝපබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි මනස පසන්න කරගත්තොත් සැපයි මේකට මනස පදුට්ට කරගත්තොත් දුකයි එකම දේ තමගේ අවුට්ලුක් එක ජීවිතේ දිහා බැලුවොත් මේක හොඳ දෙයක් මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ වෙනස් කරන්න හදන්න එපක බාරගන්න හරි පසන්න මනසකින් ජීවත් වෙන්න චික්කේ මට විතර නැත්තේ අල්ලුටුරක් තියෙනවා මූටක් තියෙනවා අරක තමයි මේ කිරුවේ මේක තමයි මේ කිරුවේ කියලා පදුට්ට මනසක් හදාගත්තොත් එකක් කොහොමත් කටු කොහලක තමයි ජීවත් වෙන්නේ කොහොමත් කටු බෙරේ පෙරළුවා වගේ ඉතින් මේ ලෝකයේ දිහා බැලලා පසුද්න මනස පදුට්ට මනස කියන දෙක හදා ගැනීම භාවනාවේ වෙන එකක්ද කියලා නැත්තම් ජම්මාන්තර වාපයක්ද කියන එක 50ට 50 ඒක නියුරෝ සයන්ටිස්ට්ලාත් කියනවා බුදුරජාණන් වහන්සේත් ඔක්කොම නිහඬ කියලා හිතුවේ නැහැ නැත්නම් ඇයි එහෙනම් අපි මේ සාකච්ඡා කරන්නේ? කාට හරි පුළුවන් මේ දීලා තියෙන අද මේ මේ වර්තමාන චිත්තක්ෂණ තමයි ලෝකේ හොඳම චිත්තක්ෂණය. වෙන එකක් බලාපොරොත්තු වෙන්න එපා. 16 වෙනිදා වෙනස් වෙයි කියලා හිතන්න එපා. හිතුවනම් අපිට වැඩි ලොක්කෙක් ඇති කරන අපි තුච්ච වෙන්න ඕනේ. දැන් අදත් මම රජ්ජුරෝ එදාටත් මං රජ්ජුරෝ ඔය ඕන එකෙක් නාටකමේ නළුව මාරු වෙච්චාවයි මේ වර්තමාන මොහොත දැන් හොඳම දේ කියලා ගන්නවා නම් අභිනන්දනය කරන්න දෙයක් නැහැ බාහිරේ. අභිනන්දනය කරන්නේ manussත්ත්ව ප්‍රතිලාභේ. අභිනන්දනය කරන්නේ බුද්ධෝත්පාද කාලේ. අභිනන්දනය කරන්නේ මේ ක්ෂණ සම්පත්තිය. අභිනන්දනය කරන්නේ ධර්ම ශ්‍රවණේ. අභිධර්ම අභිනන්දනය කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. අභිනන්දනය කරන්නේ පිටිපස්සේ කට්ටිය නෑ හේව පැවිද්ද. ඊ එකෙක් අපි මහාන කරා පණ්ඩුරදාස. නේ ඔය අපි කියනකොට මාන කෙරුවා කියලා. ඌ සල්ලි ඔක්කොම හර හොරකම් කරනවා. ඊළඟට ඌ මහාන වෙනවා. එතන මොන කරන්නේ? පිටපත කියලා කාපා. අල්ලියතේ දීපොත් ඕක අයියා වෙනවා. ඕක ඇවිල්ලා අපිටත් කියයි මේ කොහෙට සල්ලි ගන්න බිල කාය ළඟ තියෙන මොන අරමුණදට දාන්නේ? ගොඩනැගිලි අරමුණද දාන්නද? සෞඛ්‍ය අරමුණද දාන්නද කියලා සල්ලියතේ තියෙන එක අම්මා එන්න සැර. දැන් මේක බැස්සලා බලගේ කැපුවානේ. තැටි අරන් පොලිමේ ගිහිල්ලා දෙන දෙයක් අහලා හිටපන්. ඉති පැවිද්ද හරි භයානක අභියෝගයක් කාම ලෝකේ. දැන් මම වගේ කෙනෙක් ඔය ඇමරිකාව වගේ වීදියේ කැවිදිනකොට ඒක පාරට බලන් ඉන්නවා. මෙයාට මේ මොකද වෙලා තියෙන්නේ? <laughs> විකු බෝධි ඇවිදිනකොට අවුරුදු 20කට ඉස්සෙල්ලා you are a guy or a girl කියලා අහනවා. <laughs> කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා අහනවා. දැනුත් එහෙම එනවල අවුරුදු 20 වල දුවල සංසය පයින් වඩින්නේ මොකද්ද? වාහනෙත් දෙන්නේ. ඒ තරම් වෙනසක් නිව්යෝක් වල වෙලා තියෙනවා කියලා. ඉතින් අපි තුන් දිනේ කාමඳුරු එක දවසක් නිව්සීලන්ත මේ ගාඩන් එකට ගියා. ඒ ජිනාලංකාර සාංශික පන්සල ගා. ඊට සුද්ධියක් කළා අන්තර කරලා මේ එකම පාට ඇඳගත්ත තුන් දිනේ මම හිතේ ලොකු වෙනසක් ඇති කරා. කවුද ඔබ වහන්සේලා? ඔබ වහන්සේලා කියන්නේ දන්නේ නැහැ නේ. අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලා. පරිසරයට හරීම ලස්සන ගැලපෙනවා කියන්නේ. මේ පැවිද්දා කියන එක නා ලංකාවේ තලීම කරදරයක් ඉඳගත්තොත් ඉස්සරහා සිට ගින්න මිනිහට මොකද වෙන්නේ? බස් එකට නැගලා. ඉද්දකේ විතර මේ කාලා කන්‍යා නැගිට දැන් කතා කතා නැතුව යන්න එපායි. ඒ ඩ්‍රයිවර් බ්‍රේක් එක ගන්නකොට විශ්වාස සීට් එක දිහා බලනවා. මොකද ඒ ඉන්නේ කෙනෙක් නැගිටින්න බෑ දැන් හාමුදුරුවාට පස්සේ. මල වාතේනේ. ඊට පස්සේ ඔන්න බස් කූපන් දික් කරනවා. කොන්දොත්තර නැට්ටට තද වෙනවා. තාමතු තල්ලි දෙනවනම් දෙන්න නැත්නම් බහින බලය. <laughs> මේක බලන් ස්වාමීන් වහන්සේ සල්ලි తీරන නගින්න කරුණා කරලා නැත්නම් බයි. ලිම කරදරයක් සංගයා කියලා කියන්නේ. ඒ මොකද මේ ලෝකාමිෂය අතහැරීම පිළිබඳ සංකේතවත් කරනවා. ඉතින් ලෝකාමිෂය එකතු කරන කෙනාට පැවිද්ද මුස්පේන්තුව ගමනක් යනකොට මුලින් දැක්කොත් දඩේමක්වත් හරියන්නේ නැහැ. රැට හීනෙන් දැක්කොත් පහුවෙන්ද මරණයක් ආරංචි වෙනවා. <laughs> හතර කේන්දරේ පාළු වෙච්චේ උන්නේ පැවිදි වෙන්නේ. ඉතින් ඒක බුදුජානක කියන දුර්ලභ වස්තුවක් කියලා. ඉතින් ඒක නිසා පැවිදි වෙන්න බැන්න පැවිද්දන්ට උපස්ථාන කරන්න කියනවා. ඉතින් අපි යනවා පොතට ආයෙත්. ඒ කියන්නේ අර ව්‍යාකරණ රටාව මගින් අර මඤ්ඤණා මගින් එක් එක් සංකල්පය ඇත්ත වශයෙන්ම දෙයක් බවට පත් වුණා. සිතිවිලි ලෝකයේ ඇත්ත වශයෙන්ම ඒක දෙයක් හැටියට තහවුරු වුණා. තහවුරුනාට පස්සේ ඉතින් ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවනි. ඇත්ත වශයෙන්ම ඒක දෙයක් වුණා. මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ දෙයක් බවට පත්වීමයි. මෙතන අපි තවදුරටත් විමසලා බැලුවොත් දැන් ඔන්න ඉන්ද්‍රිය සංවරය පිළිබඳව නිතර සූත්‍රවල සඳහන් වෙන කොටසක් තියෙනවා. ඒකේ සාමාන්‍ය අර්ථය සැලකුවහම මෙන්න මෙහෙමයි. කෙලෙස් සහිත පුජ්‍යලයා මනසත් ඇතුළු ඉන්ද්‍රයන් හයෙන්ම නිමිති සහ අනුයන්ජන ගන්නවා කියලා සඳහන් වෙනවා. ඒ නිමිති අනුව්‍යංජන ගැනීම නිසා ඒ පුජ්‍යලයා තුලට නොයෙකුත් විදිහේ ආශ්‍රවයන් ගලාගෙන එනවයි කියලත් සඳහන් වෙනවා ඔය ඉන්ද්‍රිය සංවරය පිළිබඳ සඳහන් වන ඡේදවල. එතකොට අපිට හිතා ගන්න පුළුවනි දැන් මනසට අරමුණු වන ධම්මාරම්මන පිළිබඳව නිමිති ගැනීම තමයි මෙන්න මේ මඤ්ඤණාවෙන් කෙරෙන්නේ. ඒ කියන්නේ මනසට අරමුණු වන ධම්ම සංඥා යම්කිසි දෙයක් හැටියට දෙයක් කියන අදහසයි මේ ධම්ම කියන වචනයෙන් හැඟෙන්නේ. සබ්බධම්ම මූලපරියාය හැම දෙයක්ම අවසානයේ මනසටයි අරමුණු වන්නේ. ඒ මනසට අරමුණු වන දෙය පිළිබඳව නිමිති ගැනීමක් තමයි මේ පටවින් මඤ්ඤති යන්නෙන් හැඟෙන්නේ. ඊළඟට ඒ ගත්තු නිමිත්ත තවදුරටත් තහවුරු කෙරෙන අනුව්‍යංජන වගේ තමයි පටවියා මඤ්ඤති, පටවිතෝ මඤ්ඤති, පටවින් මේති මඤ්ඤති ආදී වශයෙන් ප්‍රකල්පණය කිරීම, හිතීම. පෘථුවියෙහි යයි හඟි පෘථුවියෙන් යයි හඟි. පෘථුවිය මගේ යයි හඟි. මෙයින් තවදුරටත් තහවුරු වෙනවා නිමිති අනුව්‍යංජන කියන වචන දෙක ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සඳහන් වෙනකොට අපිට තේරුම් ගන්න වෙන්නේ මෙහෙමයි. දැන් නිමිත්තෙන් කෙරෙන්නේ යම්කිසි ඡායා මාත්‍රයක් වශයෙන් මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගැනීමක්. ඒක තහවුරු වෙනවා අනුව්‍යංජන වලින්. ඒ නිමිත්ත අනුව ගන්න අවශේෂ ලක්ෂණ වලින්. මේක මේකට ගැලපෙනවා. මේක මේකට ගැලපෙනවා. ඒක නිසා මං ගත්තු නිමිත්ත හරි. අන්න ඒ විදියට. අපට ඔය අන්දමට තේරුම් ගන්න පුළුවනි අර ඉන්ද්‍රිය සංවරය පිළිබඳ ඡේදය ආශ්‍රයනොත්. මෙතන මඤ්ඤණාවල ඇති විශේෂත්වය මේ මඤ්ඤණා යෙදිලා තියෙන්නේ මක් නිසාද කියලා. ඒ එක්කම අපට පෙනෙනවා මේ ව්‍යාකරණ රටාව පිළිබඳව එක්තරා වැදගත් දර්ශනයක් බුදු වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරලා තියෙනවා. මේ සූත්‍රයෙන් මේ ව්‍යාකරණ රටාව ලෝක සත්වයාගේ නিত্য සංඥාව අනුව සිතිවිලි පරම්පරාව ගෙන යාමට අදහස් සුවමාරු කර ගැනීමට උපකාර වන හැටියට තනාගත්තු දෙයක්. ඉතින් මේකෙදී අදහස් ප්‍රකාශ කරොත් ඥාන සාංශගේ concept and reality කියලා හිතට එක පාට සංකල්පයක් මතුවෙනවා. ඒ සංකල්පේ නිවිති අනුනියන්ජන තිකේ කල්පනා කිරීමෙන් තමයි ඒක අන්තිමට දෙයක් බවට පත් වෙලා එයා ඒ හීනෙට වැදගෙන අන්තිමට දන්නේ මේ හිතවිල්ලක් ඇවිල්ලා හිතවිල්ල තමයි මේ කල්පනා කරමින් යන්නේ කියලා. ඉතින් ඒක දවල් හිින දැකීම කියලා අපි කියනවා. ඒක සාමාන්‍යයෙන් මේ කතාවට මේ උදව්පකාර වෙන විදිහට කියන්නේ කම්මැලියෙක් ගෙට ගිහිල්ලා ඇඳේ බුදිය ගත්තලු. බුදිනකොට එයා දැක්කලු ගෙට කොට වෙනකොට ගේ ඉස්සරහ තියෙන මුරුංග ගහේ මල් පිපිලා තියෙනවා. ඉතින් මුදා හීනෙන් හිතාගත්තලු මේ දැන් මල් කොහොමඩක්වත් ඕක දැන් පිපිලා කරල් ගහ පිරෙන්න හැදෙනවනේ. මං කරන්නේ මේ කරල් ටික එකතු කරන ගිහිල්ල වෙලා පොලේ විකුණලා පොඩි මුදලකට එලිපැටියක් ගන්න. ඇයිලා ඉතින් මම හොඳට කන්න බොන දෙනවා කැලේ නීනේ. ඉතින් බොහොම ඉක්මනට මේක හැදෙනවනේ. එලිචි අවුරුද්ද දෙකක් පැටව දානවා. ඉතින් පැටව මැරෙන එක තමයි වෙන්නේ මම මරන්නේ හදාගත්තොත් නොබෝ කලකින් මට එළු ගාලක් හදාගන්න පුළුවන්. මුන්ද එළු ගාලා හදලා එළුක් සෑයන ගානක් දුන්නාම හරකෙක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් ඉතින් ඔන්න හීනෙන් හරක් පට්ටියක් හදනවා. ආරප්පටියක් අතපන් මම මේ ගමේ සෑහෙන අන්තිම හොඳ තිරික්කලක් ගන්න. තිරික්කලක් ගන්න ගමේ නිකන් අයියා වගේ මම එහාට මෙහාට ඇවිදින ගමේ කෙල්ලෝ දැන් කොහොමද මං කෙලිවන්ද බැලුම් කෙලනවා. මම ලස්සනව ගෑණි බඳින. බැඳලා එදාට බරකරත් එක එන්නේ දැන් එනකොට ගේට් මෙතන වෙනස් කරලා හදලා. දැන් ගෙට ගණ්ඩ විදියක් නැහැ මේ මුරුංග ගහ තියෙනවා ගේ ඉස්සරහා. මං ගේන බර කරත් ගෙට ගන්න විදිය නෑ. මියන්නේ ඉදීමත් එහෙම ගිහලා පීයක් කරන් ගිහලා මුණු ගගා කපනවා. ඒකේ තාම මල් තියෙන්නේ. ඕක තමයි concept එක reality එකක් වෙලා අපි දවස පුරාම කරන සෙල්ලම දිහා දකිනවනම් අපි මේ ගන්න තීන්දුව හැම එකකින්ම අපි මෙතෙක් හම්බ කරපු සියල්ලම තුට්ටුවට සලකලා කරන්න තියෙන හීනයකට ඇඳලා උතින් යනවා. ඒකට මඤ්ඤණා කියන වචනේ බුදුරජාණන්සේ සඳහන් කරනවා ප්‍රපංච කියන වචනේ. මේ දෙක සම්බන්ධයෙන් මෑතිගේ පහළ වෙච්චි යුග පුරුෂයා තමයි ඔය කටුකුරුදේ ස්වාමීන් වහන්සේ. ඒකේ පෙන්නනවා අපි හිතන් හිතාගත්ත දෙයකින් මෙතෙක්කල් අපිට උදව් කරපු කට්ටිය පන්නලා අපි හීන ලෝකේ දෙයක් යමක් දෙයක් බවට පත් කරගන්නවා. ප්‍රපංචයක් සංකල්පයක් යථාර්ථයක් බවට පත් කරගෙන අපි අනික් අයට පෙන්නලා දෙන්නත් හදනවා. උඹට තේරෙන්නේ නැත්තේ මෙතන යථාර්ථය. අර මම සරපෙන්න මේ නිසා දවල් හීනේ මේ ඉන්නේ. ඌ බීලා ගංජා ගහලා කතා කරන්නේ. ඔය කතා කරන්නේ හයි ලෙවල් එකේ මූ අට පාස් වෙලත් නැහැ මූ කියනවා මම සිවිල් සර්වන් කෙනෙක් වෙනවා කියලා. ඒ ගවර්න්මන්ට් එකට බයින්න මාව බන්න ගන්න නැහැ සිවිල් සර්විස් එකට. සිවිල් සර්විස් ගන්න යුනිවර්සිටි පාස් වෙලා වෙනම විභාගයක් කරන මේක අට පාස් වෙලත් නැහැ. අන්නේම හීන ලෝකයක අපි ජීවත් වෙනවා. ඉතින් මේ හීන ලෝකේ පුම්බණ එක තමයි ආගමෙන් කරන්නේ. ඕ ඕ ඔහොම පින් කරනකොට නම් ලේසියෙන් යන්නේ නැහැ. උඹට ලබන ආත්මෙ මේ මේ දේවල් හම්බ වෙයි කියලා අන්දනවා. නමුත් එතකොට මේ ඉන්න පොළවේ නෙවෙයි ඉන්නේ. සතියෙන් නෙවෙයි ඉන්නේ. මම දැන් මෙතන නෙවෙයි ඉන්නේ හීනෙක. ඉතින් හීනෙන් කඩා වැටෙනවට එමියා කැමති නැහැ. අපි කරන්නේ කියලා උට ඇඟිල්ලෙන් ඇනලා මේ හීනෙන් කඩා දානවනේ. ඉඩ දකින්න මට ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. තාමත સંદર્ભ සින්දුවක්. මං ඉන්නේ හීනේ ඉන්න හරපම් මට. මේ ඉන්න එපා මට මේ මගේ හීනෙන් කඩලා දාන්න. ඉතින් අපිට පුළුවන් නම් අපේ යාළුවෝ හීනෙටම කොටස්කාරය වෙන්න හොඳම යාළුවෝ. කවුරු හරි නැගිට්ටෙව්වොත් අපි උඹ ඉන්නේ මනෝවිකාරයක් කියලා තරහයි. කීකේ ගංජා ගාලා টොප් එකට ඉන්නවලු මේ බෝක්කොකට වෙලා. කිසිම කරදර නැහැ කාට. පොලිසිය ජීප් එක ආවලු. එක ළඟ ලයිට් කියලා කියන්නේ පොලිස් ජීප් එකට. නැහැ බියකෝ ආන්නේ නිකන්. හරි ගොල් සර් ඕන විදියට දාන්න ආතල් එක කඩන්න එපා කිව්වා. මුදේට ඕන දෙයක් කරන්න ආතල් එක කඩන්න එපා. ඇඟ ඇඟ වැඩි හොල්ලා හලාප්පන්න එපා. ජීප් එක පිටිපස්සට දාලා දීපුවාම එකක් ඇතුලේ ගිහලා වැටෙනවා. අපි ඉන්නේ ආතල් එක කඩනවාට අපි කැමති නැහැ. ඒක තමයි අපි ඉන්නේ concept එක. අපි ඉන්නේ හිතින් හදාගත්ත අනාගතේ බුදුන්ස් කියන ඒ විනෝඩ වර්තමානට ගනින් උඹට තේරෙයි. උඹ ඉන්නේ මනෝ විකාරයක් කියලා. අතීතය කියන්නේත් මනෝ විකාරයක්. අනාගතේ ඒ දෙකට හරි කැමති වර්තමානට වැඩිය. ප්‍රകൃතියට වැඩිය, නිර්මල තැනට වැඩිය, නික්ලේශී තැනට වැඩිය, ക്ഷേමයට වැඩිය අපි අර දකින්න හීනේ ඉඳ කැමති. ඒකට තමයි අපි යාලෝ වස්තු භෝග හදාගන්නේ එතෙන්ද යන්නේ. ඒ මොකද මේ කියනවා මේ if you try to be a king behave like a king කියලා. රජ කෙනෙක් වෙන්න ඕන රජ කෙනෙක් වගේ ඊට පෑඳලා හිටපන් කියලා. ඉතින් ඇඳලා ඉල්ල බල්ලෙක් වගේ මැරලා යනවා. හිතේ හිතවිලි රටාව රජ කෙනෙක් වගේ. ඉතින් ගෙදර ඉන්න මිනිසුන්ට අලි කරතලි. සතිය ඒක නෑ සතිය කියනලා ඒක පාට වර්තමාන මොහොත ගෙන දානවා. ඒතර හීන ලෝකේ කඩාවැටීමක් සිදු ඒක බාහිර ගන්න ලොකු පෞරුෂත්වයක්. ලොකු මානසික ශක්තියක් ඕනේ. ඒ නිසා භාවනා කරන්න ඉන්න එපා. මේ මානසික ශක්තිය නැත්තම්. බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. අපි හදාන හිටපු අර යන්න හිතාන හිටපු හරක් පැට්ටියක් හදාන ලොකු ගයක් හදාන කාර් එක ගන්න මේ මුරුංග කාප්සෙට්. අපි කරන්නේ මුරුංග කපල දාන එක තමයි. නිසා යෝගාවචරය මේ යමක් දෙයක් බවට පත් වෙන හැටි හීනයක් සංකල්පයක් යථාර්ථයක් බවට පත් කරගෙන අනික් කට්ටියත් එතෙන්ද වගලා ගන්න දඟලන දැඟලි තමයි සම්පප්පලාප කියන්නේ. Taman එතෙන්ද ගිහිලා අනික් අයට කියනවා පේනවනේ මං මේ මේමයි මේ මේමයි මේ මේ අර මනුස්සයර තියෙන මූට වයර් මාරු වෙලා ඉන්නේ කියලා. කියන කතාව හැරෙනකොට ඔය භාවනා කරන්න ඕන ඕන කෙනෙකුට තේරෙනවා. මම ඇඳලා ඉන්නේ කියලා. ඒ උන්ට යාට හරි ආසයි අනිත් එකට හුමිටි තියෙනවා. ඒ බාධා නොකර. ඉතින් භාවනා කරන පිස්සන් අතර කතා වෙනස්. අපි අතර අපි ඉතින් එක එක කරන්ට ඕමිටි තියාගෙන ඉතින් පොඩි අතලක් දාගෙන ඉන්න විසංකොට වගේනේ. දැන් කට්ටිය යන්න හදන්නේ විභාගයකට නම් ඒගොල්ලන්ගේ කතා වෙනස්. කට්ටිය යන්නේ චිත්‍රපට රංගපාන නම් ඒ කතාව වෙනස්. කට්ටිය යන්නේ හොරකම කරන නම් ඒ කතාව වෙනස්. ඉතින් මේ ගෑන්ගස්ටර්ස්ලා ඉන්නවා ඒකට එකතු වෙලා කරනවා. ඉතින් ඒකෙදි මේ හීනයක්, හිතින් හිතාගත්ත හීනයක් යථාර්ථයක් කරන එකට අනුව ජීවත් වෙන මිනිසයා මැටි පාගන ගොනෙකුට වැඩිය ඒ සංකල්පයට කඹරනවා. එයා කැමති නැහැ වර්තමාන මොහොතේල ප්‍රകൃතියට එන්න. ඉතින් මේ කතාවේ ඔක්කොම අරහස ඌව ඌව තේරුම් අරන වගේ ආදීනව දැනගෙන කොච්චර යථාර්ථවාදීද කියලා බලන්න මම දැන් මෙතන ඉඳගෙන හුස්ම ගන්න බව දන්නේ එක මට කකුල රිදෙන බව දන්නේ එක ඉසිකැක්කම දන්නේ එක බඩේ කැක්කම දන්නේ එක පැමිණි දුක්. ඒක නැති කරලා ශීල කරදර වලින් තොර මේම මනෝලෝකික ජීවත් වෙන්න තමයි අපි අම්මලා හිතාන හිටිය අපි ගැන. අපිත් අපේ දරුවෝ ගැන හිතාන්නේ එහෙමයි. නමුත් බොරු යන්නේ එතන. එචා මේ හීනේ හීනේ වශයෙන් දකින්ද යථාර්ථ යථාර්ථ දකින්න කියන කද විද්‍යාඥයට සම්පූර්ණ පටලවිලා තියෙනවා. විද්‍යාව පටන් ගත්තේ යථාර්ථයත් එක්ක විතරක් යන්නම් කියලා. අද ඔක්කොම මයින් සයන්ස් වලට ගිහිල්ලා මිස්ටික්ස් වලට ගිහිල්ලා විද්‍යාඥ අදහන දේ තමයි රිසර්ච් එකෙන් කොහොම කරොත් ඔප්පු වෙලා පේන. අපිත් කරන්නේ ඉච්චරයි. ඒ නිසා මේ වගේ අපි අදහන දේට පෙර සාපේක්ෂව නිමිති නැති යථාර්ථයක් තියෙනවා. අන්නේ යථාර්ථයට වරින් වර අපි අවදි වීම තමයි සතියෙන් කරන්නේ. ඒක නිකන් හරියට මේ හොඳ නින්දකින් අවදි කෙරුවා වගේ කේන්ති යන වැඩක්. මොහොත සර්වචන්සේ අවදිමත් අන්තිම අවදිමත් පුද්ගලයා අවුරුදු 2600 කට පස්සෙත් අපිට ඇවිල්ලා අපි අවදි කරනවා. කටුකුරුන්ද සාංශ කියනවා වීදිය කන ගම එක පාට මට මාව සී වෙනවා. වර්තමාන මොහොතේ හිතේනවා. මම ඔබ කියන්නේ පිස්සුනට මේ කොහෙ දුවනවද උඹ අහවලයි කියලා එක පාට සිහිපත් කරනවා ඒක අපිට පේන්නේ මේ මුස්පෙන්තුවක් වගේ අපිට ඕනේ අපේ හීන ලෝකෙ ජීවත් වෙන්න. ඉතින් මං හිතන්නේ මේට වැඩිය අපිට ඉදිරියට යන්න වෙලාව තියෙයි කියලා ඒ වුණත් ඉවර වෙන්න ඉස්සලා කාට හරි තියෙනවා නම් මං කතා කරා වැඩි කතා කරන්න එපයි කියලා තියෙනවට. වෙන කාට හරි මොනවා හරි අදහස් ප්‍රකාශන තියෙනවා නම් විනාඩියක් දෙකක් ගන්න පුළුවන්. අවසන් කාර්යයක් කරනවා කියලා මේ සම්බන්ධ හතනාචික චින්තන සම්බන්ධ මේ අර මහරජාණන් වහන්සේ සකස් කරනවා නවේ පන්ති කම නියන්නේ යාපනිය කියලා. එතකොට ඇත්තට මේ සම්මාසිට කොහොමද ඒක පිළිබඳ දෝමනස්යක් නැහැ. කියන එක සාමාන්‍ය පිට තේරෙනවා. ඒ නිසා මේ ඔක්කොම මෙතන කමනියන් නයාපනියන් කමනියන් කියන්නේ ඇත්තම මොකක්ද යදක් කරනවා. ඒ දුක දුකයි ආ ඒක පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හිතන රහත් වෙච්චාම කිසි දුකක් නැහැ කියලා. බුදුහාමුදුරන් කිසිම දුකක් තියෙන්න බෑනේ. බුදුහන්සේ කියනෝනේ මේ මේ කාටද පොඩි චුන්ද චුන්ද මට පොජ්ජංග ටිකක් කියනවාද? අහන්නේ චුන්දාමතුරු අපි ලැජ්ජයිනේ බුදුහාමරෙන් අහන කමනියම් බන්තේ රාපඩියම් බන්දි කියන්නේ. අහන්නේ ඒක ඇල නැහැ. සුද්ධ බොජ්ජංගේ නෑ ඒක. නැත් අනි ටික තියෙන නිසා තේනවා බුදුහාමරෝ කියනවා මයි ළඟට ඇවිල්ලා මේ ළඟට ආපගෙන අනි පිළිටියක් කියන්න බැරිද කියලා. එන් තීරුම් අරගන්න ඕනේ මෙයාට වෙන මොනම දෙයකින් සරණක් නැහැ. අරසාව තියෙන පිළිටික විතරයි. ඒ කියන්නේ දැන් මගේ හිත ඒ අර පෙළෙමින් තියෙන්නේ. පිටතට හිත ගිය ගමන් හිත ප්‍රසන්න මනසකට එනවා. මොන ක්‍රමයකින් හරි ඊට ප්‍රසන්න කරගන්න ඕනේ. ඉතින් අපි හිතනවා දැන් මේ අපි දන් දෙනකොට සිල් ලකිනකොට භාවනා කරන හිතන්නේ අපි දුක නැති කරලා දෙයි කියලා. නමුත් බුදුහාන් කියන දුක හාත්පසින් තේරුම් කරලා දෙනවා. පරිඤ්ඤයං ආත්පසින් තේරුම් ගත්ත කෙනාටත් ඒ සලආයතන සම්බන්ධ දුක තියෙනවා. හැබැයි ඒක බොහොම සතුටින් බාර ගන්නවා. මේ වාතේ හුස්ම ගන්නකොට හුරංගම නාසයට පුරාගෙන පීරාගෙන යන ගතියක් තියෙනවා. හුස්ම කියනවනම් පීරාගෙන යනවා තමයි. ඒ වෙන මොන කරන්නේ? වතුර කිව්වොත් එත ගතිය තමයි. ඉතින් වතුර ගන්න පුළුවන්. එත ගතිය නැති ඒවා. ඉතින් පෘථග්ජනයා හිතනවා නෑ නෑ බුදු වුණාට පස්සේ නම් <laughs> පිස්සු කතා කරන ළඟින් යන කට්ටියටත් දුක නැති වෙන්න ඕනේ. ඒ රැස්වීදන හරිය ඉන්න කට්ටියටත් දුක නැති වෙන්න ඕනේ කියලා තමයි හිතන්නේ. නමුත් වෙනද නැති දුක් වෙනද නැති ඇස්පිල්ලම් ගන්න දේ පවා වෙන දැති උගුර කහන දේ පවා වැටෙන්න පටන් ගන්නවා. භාවනා කරන්න කරන්න පුදුමාකාර වැටහිල්ලකට එනවා. බේරන්න බැරුව යනවා. හිත කොයි වෙලාවෙත් කයට එන්නේ හැම තැනම පුපුරු ගන්නවා. හැම තැනම দাঁඩි දානවා. හැම තැනම ඇස්කෙවිනි කහනවා. කන කං කරනවා. දත් කැක්කුම්. වෙනද කවදාකවත් තිබුණ නැති දේවල් වෙනද තියෙන්නේ බරක් ඔබාමට වයස කීයද ඔබාමගේ වයස වයිෆ් කේ ඉඳ බඳවට කීයද ඊව තමයි අපි දැනගෙන හිටියේ දැන් නැහැ කණේ එකක්මයි ඒකක්ම මේක ෆුල් ඇම්ප්ලිෆයි වෙලා පේනවා සමහරට බුදුහාමර කෙරේ තරහක් යනවා මේ කොයි හරි නැති මගුලක් ඇදලා දාලා දැන් අපිට මේ ගැළවීමක් නැහැ <laughs> හැබැයි බුදුරජාණන් වහන්සේත් පිළිගන්නවා අටුවාවත් පිළිගන්නවා මේ කයෙන් එන වේදනා විඳිය හැකි එතන සතුට හිතක් ඇති කරගන්න. දැන් මේ යථාර්ථයේ ඉන්නේ වර්තමානයේ ඉන්නේ මේ දුක තියෙනවා. මම මේ දුකත් එක්ක ඉන්නේ. ඒතකොට වෙන දුක් වලට එන්නේ ඉඩක් නැහනේ. අපිට හිම්බිරිස්සාවක් හැදුවොත් වෙන වෛරසයක් එන්නේ නැහනේ. ඔය ජාරත මන්ට ඉන්න අහගන්නකෝ බෑ දන්නේ නැත්තම්. හිම්බිරිස්සා කියන්නේ වෛරස් ලෙඩක්. බාලම වෛරස් ලෙඩේ. ඒක තියෙනවා නම් වෙන වෛරස් ලෙඩ එන්නේ නැහැ. අන්තික ලේ ගන්නෙත් නැහැ. හිම්බිරිස්සා කරන මම මයි ලේ පොඩ්ඩක් කූඩලෙක්ව පුනාට මම කැමති නැහැ. මේ පහුගිය දවස්වල ගිහිල්ලා ගත්ත බියර ඔක්කොම කළුතලා වැටලා තිබුණා. පොට්ට හිතුණා මේ මොන මගුල දිස්පිතාලේ ගියේ නැත්නම් හිටියන ඔය ඒ ටිකත් මගෙත් එක්කනේ තියෙන්නේ. දැන් ඒක අරගෙන හැමදාම ටෙස්ට් කරනවා. කොලෙස්ටරෝල් කොච්චරද, සුගර් කොච්චරද ගන්නවා අර ඉන්ජෙක්ෂන් ටියුබ් එකේ සාමාන්‍ය මිලිට 10ක්. අපරාධී. ඈ? අපරාධී. අපරාධී. තනි කර මේ ආනන්තරි අකුසල කර්ම. මං කවට බෑ මං යනවා මේ ගෙදර මෙහි ආවට පස්සේ එක දවසක් ආයෙත් ඉස්පිසාලෙන් ඇවිල්ලා ලේ අරගෙන ගියා. ඊනස් දුලිප් කියන අනිද්දා ජාපන් සිවර් එකට සාංශ ලේ බලන්න කට්ටියට මම කිව්වා මේ මට අවෝණ ගමන් නැහැ. මං කොළඹෙන්නේ ඒක නෙවෙයි ලේ බලන්න එපා. ලේ වල තියෙනක මට තේරෙනවානේ ආයෙ ඒ විද්‍යාඥයට තේරෙනට වැඩියි. ඉතින් ඒ වගේ මේ පුදුමාකාර සෙල්ලමක් තියෙන ඒක නිසා Taman එක ජීවත් වෙන්න වෙන්ද නැති වෙච්ච පුංචි කැක්කුම් පිපුරුම් හැම තැනම තේරෙන්න පටන් ගන්නවා. හරියට දෙකට කපපු පණුවෙක් වගේ. ඉතින් මේ වෙලාවේදී අපිට ඒක සතිය නිසා බුදුහාමරොත් එක තරහ යනවා. ඉතින් මල හොන්තුවක් ගෙනත් දාලා මේ සතිය කියලා එකෙන් අයින් කරෙන්නත් බෑ. උදේ හිටලා හැන්ද යනකම් නිින්ද යන්නේ නැහැ. කුයි කුයි කුයි කුයි කුයි කුයි ගානා නිකන් හරියට පිටරෝල මේ පිණුම් ගාපේ කොට වැස්සට අහුනොත් මොකද වෙන්නේ? පිණුම් පිටරෝල පිණුම් ගහලා තියෙනවද? කමතේ? ඈ මොකුත් නෑ වැස්සක් වහින්න ඕනේ පුපුරු ගහනවා පිදුම් දකින්නකොට පිනුම් ගහන්නත් තියෙනවා ඒ උඩට විතර යට විතර ඇඳගෙන ඉන්නේ පිටු පිනුම් ගහලා පොඩ්ඩක් වැස්සොත් වතුටයක් වැටුනොත් විනාශය යන්නේ වගේ මුළු ඇඟම කුයි කුයි ගන්න ආම ඒ දුකට ප්‍රසන්න මනස ඇති කරගත්තා අනේ එදාට තේරෙනවා බුදු කෙනෙක් බුදු වුණත් ওই දුක තියෙනවා හැබැයි ඒක සතුට වෙනවා අනිකුත් දුක් නෑ ලෝකයක් දුක් නෑ මොකද වර්තමානයේ සාවේනික දුක දන්නේ ඒක වෛර කරන එක තමයි අද ලෝකයා කරන්නේ සෙන්ට් ගාලා පවුඩර් ගාලා මසාජ් කරගෙන කාලා බීලා ඇඟතර කරගෙන ඒක අමතක කරලා ඉවරලා අනුන්ගේ කයකට ආස කරනවා. ඒ වෙනුවට තමන්ගේ කයට ආස කරන්නකෝ. මේක ඇක්කොමඩ විපුරට ආස කරන්නකෝ. නිවන් මාර්ගය. දැන් අපි එනම් මෙතනින් නැතර කරන අපේ මේ නිවනේ නිවීම දේශනා මාලාවේ සමාලෝචනේ සම්බන්ධ වෙච්ච කෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් සම්ප්‍රදාන කූල ධර්ම සාකච්ඡාව නිමාව සටහන් කරමු. ඊත්තාවතාච ගම්මේහි සම්බතං කුඤ්ඤ